තෙරුවන් සරණයි. මම මේ හදිසියෙ තමයි පණිවිඩය දුන්නේ කොහොම හරි පණිවිඩය ලැබිලා තියෙනවා. සන්තෝසයි. අපිට මේ අපි දැන් රැස්ුණා විතරයි. අපි දැන් අපි ආරාධනා කරලා වැඩපිළිවෙල පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ සම්බන්ධ වෙන්න මුලකේදී. හොඳයි ගෞරවනීය සංග්‍රහණය කරසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටුපස්සේ අපි තවත් සෙනසුරාදාවක් හම්බුණා.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 කලට සුදුසු පරිදි සිකපද සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥාත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විපුම් සීලයේද හොඳින් නැසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය.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 ඒකවර වචන පිට වීම සිදු වෙන්නේ අන්නේ ක්‍රියාවලිය වගේ ඒකෙන්ම කාංශයක් වශයෙන් කියනවා අපි වචනේ පෙර බින්දින්න ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර මට්ටමේ තියෙනකට කියනවා හිතේ කැළමිල්ල විතක්ක විපහාරය කිය. ඒ විතක්ක විපහාරවල දෙයයන්දයි. ඒ නිසා අපි වචන කියන්නේ ඉස්සලා දෙයියෝ දන්නවා.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 ඒක නිකන් බොහෝ විට නිකන් විද්‍යාන විපස්සනා පැත්තෙන් බලනකොට තිබ්බසෝත ඥානෙ වගේ තමයි. මෙවන්ස මේ තඩවන්න හදන්නේ මේක තමයි කියන්න හදන්නේ කියලා. ඔය කියන්න හදන්නේ මේක නේද කියලා. ඔතන යා කියවනකොට යාට කියව ගන්න බැරිද මේක නේද කියලා අහනකොට කියන ඔව් ඒකද ඒක තමයි.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 උන්ට සබ්ජෙක්ට් එක තේරෙන්නේ අපේ ඉන්නේ උන්ට. අර මනුස්සයාට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් එළියට එනකොට කට්ටිය ලෙක්චර් එකේ බහලා යනවා. මේ වගේ බහලා එනකොට මේ කිව්වා මට තේරුණාද කියලා මම කොයි තට බැලුවා මචං අන්න අරකට කියනොට ලෙක්චර් මගේ පිට තට්ටු කළා කිව්වා මම අනිදාසේ තටමන් නැතුව කියන්නේ නැහැ.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 එහෙම නැත්නම් මනුස්සය ෂේප් කරන්න හදනකොටත් ඒ යන පාර තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ උත්සාහ කරන්නේ නැහැ. ඉතින් විපස්සනා පැත්තෙන් දිබ්බ චක්කු දිබ්බ සෝත කියන්නේ ඔච්චරයි. මිනිස්සු ළඟට යනකොට තේරෙනවා කතා කරන භාෂාවේ මෙයා කතා කරන්නේ මේ කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියලා. ඉතින් භාවනා කරන වෙලාවේදී තමන්ගේ හිතවිලි එනකොට ඔය හිතවිලි අහක යන හිතවිලිකට අහක යනවෙවම නෙමෙයි ඔකේ තියෙනවා මොකද්ද මේ මේ මණ්ඩි වගේ. ඒ මණ්ඩි ටිකෙන් කියත හැකි මගේ හිත යොමු වෙලා තියෙන යොමුවක් කොතන්නාටද මානෙට දිසි. ඒක දැකපු ගමන් අරයට යන්න බෑ.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 යාට නිසා කතා කරන්නයි. අහගෙන ඉන්නවා මෙයා. නිදි බව පෙන්වන්නෙත් නැහැ. හුමිටි දෙන්න යන්නෙත් නැහැ. අකියන්න කතා කරනවා. හැබැයි අහගෙන ඉන්න එක විශ්වාස කෙනෙක් වෙන්න මගේ මේ පුද්ගලික රහස් කාටවත් කියන්නේ කියලා වෘත්තීමේ වශයෙන් බැඳලා තියෙනෝනේ. මෙයා කතා කරනකොට මම නෑ. හැබැයි එයා දන්නෙත් නැහැ. මේ එයාගේ කතා කිරීම හඳා එයා සුවසේවාවක් කියන බව. යෝගෙන් පළවෙනි දවසේ කියවෙන්නෙත් නැහැ. දෙවෙනි දවසේ කියවෙන්නේ නැත්නම් තුන් හතරවෙනි පස්වෙනි හයවෙනි දවසේ යනකොට දන්නේම නැතුව බබා එළියට එනවා. බක්කාලා එළියට ආවට පස්සේ ඒ මනුස්සයාට තේරෙන්න පටන් ගන්නවා මම යටින් ඒක කියෙවුනා. එළියට ආව කාරණා එළියට ගමන් අනිත් එක්කනට තේරෙනවා මෙතෙන් නැගිලා තිබුණා හරි කියලා. ඒකට ඇත්තටම කාරණාව හෙළිවීමෙන්ම උත්තරෙත් ලැබිලා. කවුන්සලින් වලින් කරන්නේ ඒකයි. ඉතින් ඒක නිසා මේ මනුස්සයාගේ උගා ආතතිය ඇති වෙන්නේ වචනෙමයි. සත්තුන්ට ආතතිය නැත්තේ වචන වලින් කතා කරන්න බෑ.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 ඔබ දැනගන්නේ ඔබට පුළුවන් නම් උඹලන් ඉන්න අනිපන්සට ඒ විදියටම තේරෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් මෝඩෙක් කියලා જાතියක් නැහැ. මගේ මනසමයි යටත් තියෙන්නේ. ඒ නිසා මම ගියොත් එimmen දාලා යන්න ඒ මනුස්සයාට තියෙන මගේ හිත නිසා අනුමාන සූත්‍රයේ කෙලින්ම කියනවා. ඔබ යම් හේකින් දැක්කොත් ඒ මනුස්සයා ඉන්නේ මගේ මෝඩකම වැඩ අරගෙන ගන්න කියලා. බර කොහොමද මිනිහ අපි රැවෙන්නේ? ඒ වගේම තමයි. ඔබ ගිහිල්ලා අර මනුස්සයාට ස්මාර්ට් වෙන්න හදුවොත් ඒ මනුස්සන්ට අපිරිය වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් ඕනේ නැහැ. මට මේ වැඩේ මේ මනුස්සයා කරා නම් ඒ මනුස්සයා කෙරේ මට මොකද හිතෙන්නේ? ඒකම තමයි මේ මනස කවදාරි මේ මනසට මම යමක් කරන්නට අපිරිය හිතනවා. අම්මට දරුවෝ පව එපා ඒක නිසා මේ වංචක බව චාටු කතා දියේ නැතුව කතා කරනවා නම් පැත්තක් යාවත් කමන්නේ. ඒතර තේරෙනවා මේකට කරලා දෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අන්දන්න හදනවා නම් මේ පොඩි බබයි නලවන්න හදනවා වගේ ඉතින් එතෙන්දි තමයි ඔය විෂය විෂයමාත් විෂය දිගේ ඔය ප්‍රොෆෙසර්ස්ලා අපිට කරන්නේ අන්දන එක විතරයි. එයා දන්නේ නැහැ සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක දන්නවනම් කවදාකවත් එන්නේ අන්දන්නේ කියනවා. මේකත් ඕන එකක්.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 සරුවචනාංශය කියන සියල්ලම මම දන්නවා කියලා. ඔය ඔය එක එක ඔය සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කරන දේවල් නෙවෙයි. සමස්තේ මම දන්නව වැඩක් නැහැ. ඊව වැඩක් නැහැ ඔබ මම කවුද කියලා දැනගන්න. මම දැන් මෙතන තියාගනි. ඒක තමයි ලොකුම දේ. ඒක කරනකොට ඔය ඔක්කොම සබ්ජෙක්ට් මැටර්ස් හැම හැම හැම විශේෂකම ඒ අවශ්‍ය පැති වලට වතුර දාගෙන පොහොර දාගෙන වවාගෙන වඩාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ඥාණය උඟාක් අද මේ ආසාසනික වැඩ වලට පාවිච්චි කරනවා. ඒ සරුවචාන්සි කියනවා ඉන්ද්‍රජාලිකයොත් ඒක කරනවා නම් ඕක ප්‍රතිත්තුලින් පැතිරෙන ශාසනයත් හීන තත්ත්වයටපත් වෙනවා. ඒක කතා කරන්නේ. ඕනේ නැහැ. ශාසනය පැතිරෙනකොට මේක අවශ්‍ය නැහැ. ධර්මයේ තියෙනවා කියලා දෙනවා. ඒකේ යන්න මේක අතුරුපලයක් විදිහට පාවිච්චි කරන්නයි කියලා. ඒක නිසා මේ මට මේක පුද්ගලිකව කියන්න මගේ අත්දැකීම් නෑ. කියන්නේ ඔය දිබ්බ සෝත ඥානෙ තියෙන අය. එහෙම නැත්නම් මේ මේ මේ දේවල් අල්ලන්න පුළුවන්ද කියලා නෑ. නමුත් පාවොක් සයිඩෝ ස්වාමීන් වහන්සේ පොත පරිවර්තනය කරනකොට ඊශාන්සි කියලා තියෙනවා.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 ගියොත් පුදුම විදියට අර මේ ඒකාග්‍ර භාවය කඩලා යනවා. තමන්ගේ හිතේ නිතර මේ වගේ කච කච ගන්න මිනිස්සුක එක්ක ඉන්නකොට ඒකාග්‍ර භාවය කඩලා යනවා. ඒක කොහෙන් වෙනවද දන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩි තමයි යාගේ වුණා එන්නත් නම් මිසක පත් උත්තර දෙන්න යන්න එපා. මට සාන්තියක් තියෙනවා කරගත්තා වයි. ඒකට යා හිතන්නේ මේ තරහින් ඉන්නවා කියලා කිසි තරහක් නැහැ. කියනවා දාන්න මෙහෙට මම වා හැන්ඩල් කරන්න යන්නේ මොකද ගුණයක් නැහැ. ඒවා නිකන් මේ වැලි වාගේ කිසි වටිනාකමක් නැති තොරතුරු. ඒ නිසා භාවනාවට යනකොට මේ තපසත් එක්ක මුනි භාවය එහෙම නැත්නම් නිහඬ භාවය ඉබේම එනවා ඒකේ ඒකේ තියෙනවා ගැඹිරත්වය ඒ නිසා සර්වචනාංශයට මොනවාර කිව්වොත් එකඟ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අදිවාසීතු භගවා තුන්නී භාවයෙන් කියලා තියෙනවා සර්වචනාංශයක අහලා තුෂ්ණී භාවයටපත් වුණා කියලා කියන්නේ ඉවසගුවා ඒක ගත්තා ඒක ඒක එකඟ එකඟ වෙන්න බැරි නම් විතරක් අවල් දවසේ මට වැඩක් තියෙනවා කියන දේ කරලා දෙන්න බෑ කියලා කියනවා නැත්නම් කරබනිනවා දැන් අපි අපි සාමාන්‍ය භාෂාවේ හරියට කතා කරනවා හරි වැරදුනක් කතා කරනවා.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 ඒගොල්ලෝ පිරිසුදුයි. ඒ නිසා නිස්සද්ද ඒව මේතන් දහරියා මම එහෙම පිළිගත්තා ඔන්නම ඊගාවකට ගියා මම එතන නතර වෙන්නේ නැහැ ඔබට ඕනේ නම් කොච්චේ දඟල ඇදපන් කොච්චර දඟල ඇද්දරන්නේ ස්ටේෂන් එක තමයි නතර කරන්නේ දඟල ඇද්දොත් ඉතින් ඊට පස්සේ ඒකට ගහනවා මෙච්චරක් දඩ මෙච්චර වටිනාකමකට වැඩි දෙයකට මිසක් පැල් 200කට වැඩි නම් ඉස්සර දාලා දුන්නා. කෝච්චි දන්වල අදින්නවා. ඒ කියන්නේ මේ දෙල්ලමක් නෙමෙයි කෝච්චි පාට දැම්මට පස්සේ අදින්න පුළුවන් ඕන පිස්සෙකුට. හැබැයි අදපු පෙට්ටියේ සිග්නල් එකක් වටනවා. පෙත්ත හැරෙනවා. පෙත්ත මෙහෙම හැරෙනවලු උඩට. ගාඩ් බලාගෙන ඉන්නවා. ඔව්. ඒ ඉතින් හැරපු ගමන් ටක් ගාලා ගිහිල්ලා එයා එතන මේ මේ බ්‍රේක් එක ඇදලා දානවා ආයසරයක්. මචින් වයින් කරනවා. එතකොට මේ හැබැයි මුළු ගමනම මුළු කෝච්චියම නැත කරනවා. ඊගා ස්ටේෂන් එකේ ඉඳලා ඔක්කොම ෂෙඩියුල් වෙනස් වෙනවා. ඒ නිසා මේ යන ගමනක අතරමැද පොල්ලක් දානවා කියන කාට මිලුව මිනිසුකට ඒක තේරෙන්නේ නැහැ මේ යන්නේ මේ කෝච්චිය ගමනක්.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 නැත්තම් ජීවිත තර්ජනයක් තියෙනවා. නෑනේ. අදිවාදී හේතු තුන්නේ භාවේන කෝපනායස්මන්තු පරිසුද්ධාති වේචා මේ සියලු දෙනාම එකඟයි. පිරිසිදුයි. තස්මා තුන්නේ. ඒකයි මේ තුන්නේ භාවය. ඒව මේ තන් ධාරයාමි ගියා. ඉතින් කවුරු හරි කිව්වොත් මේ වෙලාව මට කියන්න ඕනකම තිබුණා මට මට බැරි වුණා මට හබකෝල තිබුණා කියා ගන්න බෑ ආයෙ සභාවක් හදවන්න කියලා. ඉතින් මොනවද දිනම් මේ විනින් ඇති වෙන්නේ? මෙච්චර වැඩේ යද්දි කරබනින්න ඔය කළා ආයෙ සම්පූර්ණ සභාවක් ඇඳවලා ආයෙ පටන් අර ගන්නවා අරකයි මේකයි කියලා. ඉතින් ඒ කට්ටිය තමයි හුඟක් වෙලාවට සභාවල මේ අතුරු වාර්තා අතුරු පරිපූර්ණක ඇත්තමෙන් තෝරන වෙන්නේ ඒලාට තමයි.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 එතකොට තේරෙනවා තමන්ගේ විපක් විතක්ක විපහාරේ. මේ විතක්ක වෙලා එන හැටි. ඇවිල්ලා ඇවිල්ලි වෙලා නිකන් කර්මාන්තශාලාවක බඩුවක් ඇවිල්ලා last final product එක එළියට යනවා වගේ. සීල් එක වැදිලා පැකට් එක වැදිලා අර එහෙම එළියට යනවා වගේ යනවා. ඉව නිකන් එන්නේ නැහැ.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 ඔක්කොම කවල හැන්දෙම කවල කලිනට බොත්තමක් දාලා වාහනේ ගිහලා දාලා ඉස්කෝලේ පන්තියේත් බාලා ගිරල්ලා එනවා ඌ නිකන් චීස් ෆැක්ටරි එකේ චීස් හදලා ගෙදර එවයි කියලා. නෑ උන්ව ගඟට අතාරින්න ඕනේ පොල් ගහගෙන අක්වන්න ඕනේ කල්ල කඩා ගන්න ආරින්න ඕනේ පොන්චිලාගේ වැටෙන්න ආරින්න ඕනේ එහෙම නැතුව හැදෙනවා. ඒ වගේ විතක් ඇදීගෙන ඉන්න හැටි බලන්න ඒකල වරඳ දෙන්නේගේ මතන විදිහට විතක් වල කිසි වෙනසක් නැහැ. හැම එකම එකමයි හිතන්නේ. ඉතින් අර මල්ලිකා කියලා කෙල්ලෙක් එක දවසක් ඔෆිස් එකේ කියලා හරි කටකාරයිලු. සුමිත්ද කවුද කියලා කොල්ලෙක් ඇවිල්ලා තිනා ඒ කොල්ලා බොහොම නිස්සද්දම කෙල්ලෙක් වගේ.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 සබ්බංජාන දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත මේ ලෝකේ ඇහුවා නම් දැක්කා නම් වින්දා නම් හිතුවා නම් හිතින් පරිකල්පනා කරන ඒ සියල්ල මම දන්නවා කියලා. එහෙම නැතුව සරුවත් වෙන්න බෑ. අපි මේ සමහරක් හංගන්න හදනවා සමහරක් ඉස්මතු කරන්න හදනවා මෙයා ඉන්නකොට රංගපාන්න හදනවා එයාගේ පැත්තට එනවා අනික වසංගන්න හදනවා ඉතින් වෙන්නේ මොකද්ද අපි නිකන් මහ විකාරයක් කරන්නේ ඒ යත් එහෙම තමයි යත් එතරම්මයි ඉන්නේ අපි අවුස්සස්සේ ආපහත් එයා මේ දමන් විතර දන්නේ නැහැ ඒ බයිලා නැහැ ඔක්කොටම තියෙන මූලික හැකියාවල් අතින් සියල්ලම සමානයි ඉල්ලුවොත් උදව්වක් දෙන්න එච්චරයි ඉන් එපිට කවදාකවත් හිතන්න එපා අපි විසින් උදව්වක් ඉල්ලන්න ඕන කෙනෙක් මේ ලෝකේ ඉන්නවයි කියලා ඉවරසෙන් ඕනනම් ඉල්ලන්න කියන්නේ. පවර්ලා තියන්න අවශ්‍ය දෙයක් තියෙනවා කියන්නේ. ඒ වගේම මම ඉල්ලුවොත් පුළුවන් මචන් දීපයිච්චරයි. ඒ ලියන්නේ එකයි තියෙන්නේ. ආයෙසරයක් ගිහිල්ලාට අනේ ඕනේද තාටියක් වැඩිපුර ගන්න ඕනේ ඒ මොනම දෙයක්වත් තුරතලයක් සාසනය අවශ්‍ය නැහැ. ඒ නිසා ඕන වකීමක් දෙන්න පුළුවන්. ඒක හොඳට තේරෙනවා.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 අවසර ගන්න මේ පැත්තෙන් අහන ප්‍රශ්නයක් මේ භික්ෂුන් වහන්සේලා කොහොමද මේ සමජීවිකතාවය ගන්න කියලා. ඒකදී සලකන්න කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර මේ එක කයින් කයින් වෙන් වෙලා හිටියට එක හිතෙන් ඉන්නවා කියලා හිතගන්න. අපි කය වශයෙන් වෙනස් වුණාට අපිට තියෙන එකම හිතමයි.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 මොකද්ද කියන්නේ ස්වෛරී බලතල අපිට කවුරක්වත් පිටින් ඇවිල්ලා කියලා දෙන්න කෙනෙකුත් නැහැ. මේ ඇති අධිකරණිකුත් නැහැ අපිට හෙලින් යන්න. අපි ඒක තමයි විනිශ්චය කරගත්තා. ඒ නිසා අපි ਸਰබල් දහන. ඒ සංඥා ඒ සංඥාට නැමෙනවා. ඇතුළත නැමෙනවා. ඉවරයි. මේ වගේ සංඝ පිරිසක ඉඳලා කියන්න ලෝකෙට කතා කරලා බලන්න අපි මෙහෙම තීන්දුවක් ගත්තා කියලා මොකක්ද දෙන්නේ කවුද විරුද්ධ දෙන්නේ කියලා. නෑ අපි මේ අපි මේ විනිශ්චය අයින් කරා. කවුද? හැබැයි අයින් කරලා කියලා නෑ අපි ඒ ගන්න ජීවත් වෙන්න. හතර දෙනයි ඕනේ. හතර දෙනා වෙන වැඩි වෙනසක් ඕනේ. අනකාරක දන්පාලතුමා කිය රට හොල්ලනවා මං පස් දිනක් ඉන්නවා නම් මට කියලා. පස් දිනකත් හිටියේ නැහැ. ඉච්චර ඔය බෞද්ධ ප්‍රබෝධයක් තියේදී එළියට බහැලා වැඩ කරන පස් දිනකත් හිටියේ නැහැ. මේකයි කිව්වේ මරුණාට පස්සේ අලු ටිකවත් ගෙනියන්න එපා කියලා ලංකාවේ. ඔය අපි ජාතික වීරයෙක් වශයෙන් සැලකුවාට ඒ තරම්ම ද්වේෂෙන් හිටියේ මෙච්චර ජාතිය රට ඔක්කොම බූදලේ ඔක්කොම දීලා කෙරුවත් එක එකක් අන්රිසර්වඩ් එහෙම නැත්නම් කොන්දේසි විරේතව වැඩ කරන්නේ නැහැ කවුරක්වත්.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 ඒ වැඩියම එතකොට වෛර කරන්නේ තම තම පක්ෂයට. ඒකයි JR කියේ යුද්ධ දිනන්න හමුදා සංවිධානය කරගන්න හමුදාව කියන දේ අහන්න හදාගන්න. පොඩි හමුදාවක් උනත් ඇති. Tamange හමුදාව කියන දේ අහන්න නැත්තම් කෝටි ගණන් හමුදා තුරට වෙන වැඩක් නැහැ නේ. පොඩි කට්ටියක් කියලා ගහන නිසා හමුදාව යුද්ධේ යන්නේ කොහොත් විතරයි යන්නේ නැහැ.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 <laughs> ඔව් ඌ රාජ්‍ය රෝගෙන් දන්නේ නැහනේ. ඌට පේන්නේ රාජ්‍ය රෝ විතරයි අපිට සේෆ්ටි කච් එක පන්නන්න දෙන්නේ නැති, ඉදිරියට යන්න දෙන්නේ නැති, ගහන්න දෙන්නේ නැති. ඒව බෑ. <laughs> හිට්ලර් කිව්වේ පරාදයි උඹ මාව මරලා පිච්චුවට පස්සේ විතරයි උඹ සීදින සාගන්න පුළුවන් වෙන්නේ. කියලා අස්සම් කළා දෙවෙන්නට ලියලා තමයි කෙරුවේ ඌ පටලා පුච්චුවට පස්සේ තමයි දෙවෙන්න සීදින සාගන්න. ඕඩර් එක. මේ මගේ සර් මට මරන්න බෑ ඒක නෑ මගේ දේහේ පේන තියන්නේ පකාට. මොන නීති. තේරුණා වගේ නිකන් බලන්නේ හොඹ දික් කරගෙන. අවුරුදු දෙකයි නේ.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 ඕකින් නම් සාසනේ පතුරවන්නේ. මේ සාසනේ පහත් වෙනවා මැජික් කාරත් ඔක් කරනවානේ. මොකක්ද ඇති වෙන්නේ? ඔය මෙතන කියනවා ශාසනික ඵලයක්. ශ්‍රමණ ඵලයක්. සාමාන්‍ය ඵලයක්. වටිනාකමක් තියෙනවා. දැන් අපි ලොකු සාංශ ලියපු තියෙනවා දිබ්බචක්කු ඥාන කියලා බණක් තියෙනවා. කියවන්න මේ සම්මා සමාධි භාවනා සූත්‍රයේ එක කොටසක්. සමාධි වෙන්නකොට දිබ්බ සෝත දිබ්බචක්කු ඥානය ලැබෙනවා. ඒක මේ ලෞකික ඥානයක් වල ඒකට පොතක් ලියලා දෙන්නේ මම කවුද ඇහුවා. ඥානාරාම සාංශ ලියපු දිබ්බචක්කු ඥානය පිළිබඳව පොත මට කියන්නේ කියලා. මට ਉਹ ඇහෙනකොට කේන්ති යනවා මන්ද මොකද කියන්නේ ඊට පස්සේ කිව්වා ඇයි ස්වාමීන් වහන්සේන පළ කරේ ස්වාමීන් වහන්සේ පස්සේ බලනකොට ඇත්තටම කියලා තියෙන සංජානක හරියට කටුන ඇදලා හොඳට දාලා තියෙනවා.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 ඉතින් ඇහුවා ඒකට සයිකියාට්‍රික් කෙනෙකුට තියෙන්න ඕනේ මානසික අසහනේ මොකක්ද කියලා. ආනකොට දිග්ගනෝරෙන් මැරලා. සයිකියාට්‍රික් කෙනෙක් වෙන්නත් මානසික අසහනයක් තියෙන චිත්‍ර ශිල්පියා කියන්නේ අසහන රෝගියෙක්. පික්චර් පිස්සා කියන්නේ අසහන රෝගියෙක්. මැතමැටික්ස් ගන්න එක ඌ ඒකෙමනේ ජීවත් වෙන්නේ. ඌ අසහන රෝගියෙක්. චිත්‍රාදින එක මේ කැටයන් කොට මිනිස්සේ ඌට වෙන දෙයක් කරන්න බෑ. ඒ වගේම අනික් මිනිස්සු දකින්නේ පහත් කරලා ඉති අසහනයෙන් ඉන්නේ. ඌට ගලයි කට්ටයි තියෙන්න ඕනේ. නැත්තම් බෑ ඉන්න බෑ. මේකල කිව්ව හැම හැම වෘත්තීය ශිල්පයක් තියෙන නිකන් සාමාන්‍ය මිනිසෙක් වෙන්න ලේසි නෑ. කිසිම වෘත්තීය ශිල්පියෙකුට සාමාන්‍ය මිනිසෙක් වෙන්න බෑ. මම දැන් මේ කතාව බොරු වෙන්න ඇති චාලි චැප්ලින් කියලා කියන්නේ සිනමා ශිල්පයේ ප්‍රධානම හිටපු මනුස්සයා. ඊට පස්සේ මනුස්සයා ජාත්‍යන්තර ඊට පස්සේ ගෑණි කිව්වල් පස්සේ පන්තර දැන් ගෑණි හත් දෙනෙක් විතර ඉඳලා තියෙනවා. ගෑණි කිව්වල මට ඔය ටෙඩ හොඳයි මිනිහෙක් හම්බුනා කියලා. මට මිනිහෙක් නෑ ජාත්‍යන්තර වශයෙන් පිච්චලා දාලා හිටියට ගෙදර ඇලිට කවුරක්වත් නැහැ. මට මිනිහෙක් හිටියා නම් හොඳයි කියලා ඔක්කොම පැත්තක දාලා. ඔය හැම මිනිහෙක්ම ගෙදරට මරගාත. ඔය දක්ෂ ගන්න තියෙනවා. දැන් මුගේ මරගාත තිබුණා අපි ගහලා හදලා ගන්න නිසා ඕනේ නැහැ හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මරගාතයක් කියලා විසි කරන්නේ රට්ටු සලකන එක නෙමෙයි අපි මරගාතයක් කියන්නේ. වෙනකොට කරන්න බැරිද? මේද කියන මේ අංගුස්සන් දෙන්න එපා. නෑ ඒක හරිවත් නෑ සෝමන්ත හාමුදුරුවෝ එහි සෝමන්ත හාමුදුරුවෝ පුදුම පොම්බල පොම්බල ස්වාමීන් වහන්සේ ඇත්තනම මේක හරි වටිනා දැන් ඇත්තනම අර ඇතුලේ තියෙන මේක තමයි එළියට ආවේ කියලා ඒක තමයි දැන් ඉතින් මම පාඩමක් ඉගෙන ගත්තා නෑ එළියට ආවේ නැත්තම් ඉතින් හිත මම මොකද වෙන්නේ නෑ එළියට ආව දැන් මම කල්පනා කරා හිත දැන් ඊයේ බුදු ස්වාමීන් වහන්සේ කියවනේ බුදුරජාණන් වහන්සේ ගැන එක අර බුදුරජාණන් වහන්සේනේ කිය මම කල්පනා කරා බුදුරජාණන් වහන්සේට මං ඒවට බය වුණා ස්වාමීන් වහන්සේ.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 නෑ ඉතින් මම මම දැන් ඉතින් මම ඕකත් එක තරක කරලා හරියන්නේ නැහැ. සක්මන් කරා කකුලට හිත යන්නේ නැහැ. දැන් අරකම මේක ඇතුලේ වැඩ කරනවා. දැන් ස්වාමීන් වහන්සේ අර කියපු එක මට වැදුනා පියෙන් යනවා වගේ. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මෙහිම ස්වාමීන් වහන්සේ මේක කිව්වොත් දැන් මං අසරණයි. දැන් මං මැරෙන්නවත් ඉවරයි මම. අර අර පොලේ කඩලා අපායි ගිය එකත් මට වුණා. ඊට පස්සේ මං කල්පනා කරා මං ඉව්වගේ වදක් කරේ නැහැ. ඉතින් අපිටයක් ඒක මම ඒ හැකයක්. නමුත් මම මේක රාගේ එහෙම හිතලා නෙමෙයි මගේම ඇතුලේ තියුණු ශක්තියට ලිව්වා.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 වලට වැඩිය සතියේ තියෙන බලය ඔව් ඒක අර හිරගෙදර ගිය මිනිසයා කිව්වා ඌ කිව්වා අපි ස්වාමීන් වහන්සේ මරණයට දිනු කර මිනිස්සු දැන් වහන්සේ කියනවා සීල ප්‍රශ්නයක් නැහැ කියලා සතියේට ඉතින් මම කවුද ස්වාමීන් පිළිගන්නේ ඉතකනේ කොච්චරද බාහන කර කවදාකවත් මට හරි ගිහිලා නෑ.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 මම ඇහුවේ දැන් බැලුවා මේකත් එක්ක මගේ හිතට මොකද වෙන්නේ කියලා. නෑසන්නත් මම රෑ වෙනකම් පිළිතුත් කියලා නිදාගත්තා. ආපෝ බය නම් පුදුමයි. ස්වාමිනාද කියන්නේ අරක විශේෂ උදාහරණ කිව්වනේ. මම ලොකු හම්දුරට ලොකු කැමැත්තක් තියෙනවනේ. ස්වාමිනාද රම්මනාපයක් තියෙනවා. ස්වාමිනාද කිව්වනේ මේ උඹ කරපු වැඩේ මේ හරි ඒ කවුරු ඥානානන්ද හම්දුර කිව්වා මේ අපේ ලොකු හම්දුර කිව්වා කියලා බුදුහාම මේ ඉන්න ඇයට මේ ගරුබුම්කම් කරන බුදුරජාණන් වහන්සේට වඳින්න ඒක නැතුව කියලා අන්න ඒක වැදුනා.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 දුන්නේ ඉතින් බොහොම පිං මගේ හිතට ආව බය අත්දැකීම නම් පොඩිපටු නෑ. මම මැරිච්චාම සින්දුවක් ලියන්න. මා මල වසස හොන් කොතේ නන්නාදුන ඔබගේ අත්තකුරින් දුක් ගීයක් ලියන මැනවි. නන්නාදුන ඔබගේ අත්තකුරින් මා මල වසස හොන් කොතේ දුක් ගීයක් ලියන මැනවි. මේ දුක් ගීය ලියපන්. <laughs> ලියලා මේ ශාසනය අපි කෙලෙස් හැලුවා නම් කොතරම් ඒකයි පූජා භූමිය. තැනක අපි අපේ දැනගෙන ඒ කෙලෙස් ටික දැම්මනම් ඒක කැත භූමියක් වෙන්නේ නැහැ. ඒකට අපි පූජා භූමියක් වෙනවා, සාරාණීය භූමියක් වෙනවා. ඒක බෙදා ගන්න ඕන ඔක්කොමත් එක්ක. පැවිදි උපසම්පදා සින්දු කිව්ව නැතුව මොකුත් නැහැ. ප්‍රසිද්ධියම කියන්න ඕන. ඔය කරන හැම වැරද්දක්ම හදන්න පුළුවන්. ඒ හදනකොට වැරද්ද නොකර ඉන්නවට වැඩිය ලොකු ධර්ම කන්දක් හම්බ වැරද්දක් කරලා මේ පටලවා ගන්න එපා මම මේ වැරදි කරන්න ලයිසන් දෙනව නෙවෙයි. වැරද්දක් කරලා ඒක සුද්ධ කරගත්තට පස්සේ වැරද්ද නොකර නිකන් ගියාට වැඩිය පුදුමාකාර ධර්ම මල්ලක් ලැබුණා.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 ඒ විරේචනය කියලා කියන්නේ ලයි විරේකේ වගේ විරේක කරනවා. එතකොට තීරණ පටන් ගන්න එකට පක්ෂයක් අවශ්‍යයි. තනියම කරන්න බෑ. ඒ පක්ෂය අවශ්‍ය කරන විදෙක්ම වෙන්න ඕනේ නැහැ. අනුකම්පා වෙන්න ඕනේ. හැබැයි ඌ වෙදෙක් වගේ හැසිරෙන්න ඕනේ. ඌ ඕකට පොල් කිරි නෙවෙයි දාන්න තියෙන්නේ, මිටි කිරි දාන්න තියෙන්නේ.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 ඔය කිසි නැටිල්ලක් නැතුව කිසිම පූජා භාණ්ඩයක් නැතුව තැනකට යන්නේ නැතුව සමස්තේ සමස්තේ වශයෙන්ම ආරම්භ දෙන්න පුළුවන්. ඕකෙන් බලාගෙන ඕකෙන් විශ්වාසයෙන් ඕකට කෙටි ක්‍රමය කියලා දෙන්නම්. ඔයිටදී තව කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක තව කෙටි ක්‍රමයක් තියෙනවා කියලා අර අරකෙමයි අරගෙන යන්නේදී. අර ස්වාමීන් වහන්සේ කියපු කතාව ඉතාල ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ පින්කම් කරයි කිව්වනේ. ස්වාමීන් වහන්සේ ඉල්ලෙන්නේ බඩුව දුන්නනේ. දැන් නෑ මං කල්පනා කරා මම මෙච්චර සින්දුවල් ලියන මෙව්ව කළා මෙච්චර දවසකින් මම මාරගින්නක ඉන්නේ ස්වාමීන් වහන්සේ මොකක්වත් හින්දු ලිව්වෙත් නෑ මොකක් කියනවා හින්දු කියනවා අන්න ඒක මම මට හිතුණා ඊ යනකොටත් මං අර අර මේ අර පාදර් සින්දු කියන එක ඔක්කොටම කාර්කේදී අහන්න දුන්නා මේ මේ මොකද්ද මේ මේ භවයේදී නෑ ඔව් එකතු නොවන අපායි ඔව් ඔක්කොම පුදුම වුණා මේ මේ දිලා ලිගමක් වෙලා තියෙනවා.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 පණිවිඩේ නැහැ. පණිවිඩේ තියෙන්නේ ගෑණියක් මිනිහෙක් ගාව ඉන්න කතාව විතරයි. කිසි ගුණයක් නැහැ. ඒ නිසා මේ අපේ සිංහල ආයෙත් එනවා. ඔය පන්න සිංහලේ තිබුණ ඒ ගති හැම පැත්තෙම ආය නැගිටලා එනවා මොනම සංගීතරාවයක්වත් නැහැ මම දලයි ලාම බලන්න ගියා කැනඩා නිව්සීලන්ත වල ඊට පස්සේ ඒ කෙල්ලෙක් ඇවිල්ලා නර්තනයක් පෙන්නුවා තායි නෑ ටිබෙටන් සින්දුවක් කියනවා ළලම එනකයි ඒක අපිට කැප නෑනේ කියන්නේ අමුතුම ඇඳලා ඊට සිවුරනට පස්සේ අපුඩි ගහන්න ඒගොල්ලෝ කියනවා මම ඕගොල්ලන්ට තේරෙන්නේ අපි දලයිලාම වඳින්න බඳින්න යනකොට යන්නේ බම්බෙන් බම්බේට දන ගහ ගහ.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 ඕගොල්ලෝ තමයි මගේ ඔකෙස්ට්‍රා එක. ඕගොල්ලෝ සද්ද අප්පුඩි ගහනවා. මට තේරෙන්නේ නැත්තම් හිතා ගන්න මම මේ කියන්නේ බුදු ගුණ. කියලා ඒකෙල්ල මේ දලයි ළම එන්න පොඩ්ඩකට ඉස්සලා පුදුමාකාර හැඟුම්overline කියනවා අපි කොච්චර වද විඳිනවද මේ මේ දර්ශනේ බලන්න. දලනමතුමා දකින්න.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 ඉතින් චිත්‍ර එනවද මේකේ නතර වෙන්න පුළුවන් ආවොත්? <laughs> ලබන අවුරුදු දෙනවා සමහරවිට. ඇහුන්නේ නැහැ. ලබන අවුරුදු දෙනවා. බම්බු අප ලබන අවුරුදු කියන්නේ 17ද? <laughs> එන්නේ ලබන අවුරුදු. ආ ආ තමයි. <laughs> ලබන අවුරුද්ද කියන්නේ කවදාත් එන එකක් නෙමෙයි කොයියෝ මේ කොන්ද කැඩිලා තියෙන්නේ කකුල කැඩිලා තියෙන්නේ තවත් පහිත පහිත හිටපක්. එංගක කාගේ දේනෝ දැක්කේ. ඈ? දැන් ටිකක් ගැසගාගෙන ඉන්නවද නැත්නම්? ඒ තමයි. ඉතින් ඒක මේ ඉතින් කොවිඩ් හාමුදුරුවෝ කියනවා අරගෙන කරන දයක් කරගන්න කියලා. මේකේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ඇත්තටම දැනට. ඉතින් හාමුදුරුවෝ අපි යනකොට ගිහිල්ලා මේ අපි අර කොටත් මොනරු දෙන්නෙක් පැනලා ගියා.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 ඒ ආම්රගේ ගෙදර පාරයිනෙමයි පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ මේ තැන හොඳයි ඒක හරි කැලෑ ගතිය තියෙනවා. ඉස්සරහට වැවෙන්න ඉඩ තියෙනවා මොකද හයිවේ කියනවා හැරිය. දැන්ටත් පාර හොඳටම තියෙනවා. පාසුගන්තිලේ උනට ගැමි ජීවිතයක්කට ලක්ෂ ජීවිතයක් ගත කරන්න බෑ. ඒක තින්න ඕනේ නිකන් ඔය සාමාන්‍ය පින්නපාතේ කරගෙන ඉන්න ජීවිතයකට හරි ෂෝක් උත්තරස්නිය. අපි යන වෙලාව ඇත්තම මේ ටිකක් සීත ඉසුදු අපි යනකොට අනිත් දවස් වලට එහෙම ගියා නම් එහෙම ඔය මේ ඉදෝරේ යල් කන්නේට එහෙම ගියා නම් එහෙම මොකුත් නැහැ. ඒ කොහලං කරලු කොහලං කරලු ඈ තනදි දක්පලන් තියෙනවා නම් ඉතින් මේ අතර ඒ හරින ගොඩාක් දැන් කර කඳුරින්න අලි අලියන ඔය අරන්නේට අලියනවා අලියනවා ඒ ඔය කොහලං කළ තමයිලු ලංකාවේ හොඳම කිරි තියෙන පළාත මේ කිරි කිරි කිරි හට්ටි පහකුයි හරකෙක්ගේ ඔලුවකුයි දුන්නා. <laughs> ගේන්න කියලා. තියෙන වත ඒ කියන්නේ මම ගියලා හරි දුන්නා ඈ මමත් ගියා ඒ කියන මට පිටියක් ටිකක් ගියලා දුන්නා නෑ නේ මේ හරියටම මේ වතුර කියන්නේ එතන එහා පැත්තේ තියෙනවා මල්ලාර කියලා ලැවක මේ ඇනිකට් එක ඒක ඇනිකට හර අලින්න එනවන්න ගහලා තිනවා මේ පැත්තෙන් එහාට යනකොට වැටද එහා පැත්තෙන් මෙහාට යනද කියලා හුවා දන්නේ නැතිලු.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 ඉතින් අපි හිතන්නේ විමල බුද්ධයාම දරන කවුරු හරි ගැට ගහලා යවන්න කියලා. ඔව් තාම වෙලා තියෙනවා මොකද කියන්නේ? තනක කොමල් කොවිද ආමඳුරම තේපතරම ගැට ගහලා තිබ්බනම් හරි. මම මං හිතුවේ කොවිද ආමඳුර ජපාන් මේ ජර්මනිය ඉල්ලීමක් තියෙනවා යන්න කියලා. කොමිත ආමඳුරගේ ඉංග්‍රීසි කොහමද?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 රිට්‍රීට් එකට හිටියා. එහෙම. ඒක නිසා හොඳයි. මම ඉතින් එච්චරම සිප වෙනද ගන්න ගියේ නෑ බැනලා තමයි තියාගෙන හිටියේ. ඒක තමයි යථාගත විස්තර කරන්නේ. නෑ හොඳයි ලොකු ලොකු මේ ඒ පැත්තේ ඉඳලා කෙනෙක් ආවයි කියන්නේ මේ වගේ සාසනික වැඩපිළිවෙලක් දකින්නවා කියන්නේ වෙනසක්.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 අතීතයට බර වේවද? අනාගතයට බර වේවද? නැත්නම් කුසීතකම ගැන හිතන එකක්ද? නැත්නම් දැඩි උනන්දු හිතලා අභිවෘද්ධිය ගැන හිතනවා කියලා හිතේ જાති හයයි බුදුහාමුදුරු අඳුරගෙන තියෙන්නේ. ඔය හයට දාන්න කියලා. මල් මලු හයක් තියාගෙන Tamanටනේ හිතවිලි කොයි එකකට දාන්න කියලා. මේක තමයි මගේ චරිතය. ඒ හිතවිලි තෝරගත්තට පස්සේ හිතවිලි තියෙනවා මේ අපි ඇඳගෙන ඉන්න ඇඳුම් වල හරි ಜಾති වංශ වෙනට වැඩිය ඒකේ තියෙන චරිතය මොකද්ද කියලා. ඒකට බය මිනිහට ඉතින් සනීප කරන්න බෑ. ඒක අනිත් කාටවත් කියන්න බෑ. තමන්ම දැනගන්න ඕනේ මට අතීතනහකට අතීතාන දහන චිත්තම් විකෝපාන පයිතා.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 එතකොට මං කියන්නේ හිතවිලි කාපට්ටයක් උඩ අපි ඇවිදින්නේ. දැල්ලක නෙමෙයි. ලනුපැතුරු කාපට්ටයක් නෙමෙයි. හිතවිලි කාපට්ටයක් උඩ යන හොද්දටම ඕනම කෙනෙක් එහෙම. ඕන කෙනෙක් ඉන්නේ තමන්ගේ හදාගත්ත හිතවිලි මාලිකාව. හැබැයි එයා දන්නවා ඉඳගෙන නෙමෙයි කියලා. ඒ ඇති. පටන් ගන්නකොට ඒ ඇති. ඉතින් හිරකාරයා කිව්වේ එයාගේ හිත දෙවේලේ දෙස් දෙනවා. ඒක මරලා වෙන්නේ නැති කොහොමද යා මරණයට තීන්දුවලා ඉන්නේ. මරදඬු ලැබු මනසට භාවනා කරනවා ගැන හිතන්න බෑනේ. කවුරු කිව්වොත් නෑ නෑ ගණන් ගන්න බෑ උඹට පුළුවන් කරපන්. ඔය කොරන්නද මේ හිතේ මේ කියලා ටීමර්ස් කියන පියවර 4 කියලා 5 යනකොට ඒක සතියට අහු වෙනකොට ඊගා එක සතියට ගන්න පුළුවන් කියනකොට මේකේ තෙද චූ කෑ ගහනවා සාංශ කීපයක මේක තේරුනේ දැන් මං පිළිගත්තේ නැහැ වහන්සේත් අද උදේ බණට කිව්වා මම පිළිගත්තේ නැහැ අහලක් තියෙනවා පිළිගත්තේ නැහැ සාංශ පියවර තියෙනකොට තමයි තේරෙන්නේ කියලා. ඒ පියවරදී වම දකුණ ඔසවන යවන දවන විලුව මොකුත් එපම ඉඳගෙන නෙවෙයි. ඒ විදිහගෙන ඉන්නේ එච්චරයි. ඒකට යම් වෙලාවක ඔය මේ ආසුන් කියන්න ගිය එක සිද්ධ වෙනවා. කොයි වෙලාවක හරි පියවර දෙක තුන යනකොට අර එතකට දැවිලි තැවිලි තුන චෝදනා කරන ගති වදින්නේ ඇවිල්ලා.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 ඒ සක්මන බාධාව හරහා ඒ ඒ නපුරු හිතවිල්ල හරහා චෝදනා හරහා පියවර දෙකක් තියන්න බලවනේ. එහෙනම් වැඩි තුරු. ඊටපස්සේ තුන හතර ගන්න එක. හතර පහ ගන්න එක. ඕන කෙනෙකුට කියලා කරලා පෙන්නන්න කියන්න පුළුවන්. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍ය මේ තරම් බලවත් සතිය මේ තරම් අද්දකිය හැක්කක්.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 අරයට වැඩිය ඉස්සර වෙන්න. අමනුසයි. මොනක් කරන්නේ අපිට උගන්වන්නේ අධ්‍යාපනයේත් ඒකයි. තරග විභාගවලුත් එහෙමයි. අම්මලා තාත්තලාත් ඒකටයි උගන්වන්න හදන්නේ. ඉතින් උන්දලා කියන දේ කෑවොත් ආයෙ නෑ සංසාරයකට උඩ එන්නේ. මම කතා කරන්නේ අම්මලා තාත්තලාත් එක්කමයි. මේ දරුවන්ට අස්කූර් වගේ සේනෝඩ් ගෙනින් තියලා උඩාරිනවා.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 මම මට ඉස්කෝලේ යන කාලෙත් මම හිර ගෙදරක්. හැබැයි ඉස්කෝල දෙපාන්තර කියලා බල්ලෝ ටික තේරෙම එලවන්න වෙනවා. ගල් අහුරක් අරගෙන යනවා. තේරෙම එලවනවා. ඒවට නම් හරි දක්ෂයි. අමනෝගේ ප්‍රශ්නය අහන්න මේ දැන් සායනන්ස් කිව්වහම දැන් මම ලීඩ් එක ගන්න එකෙන් දැන් සායනන්ස් ඒකට මට හේතු සාධක දෙන්න තරම් ඉමෑජින් කරමුකෝ මන්දබුද්ධික මිනිස්සෙක් මම වගේ හැරි කවුරු හරි ඉන්නවා ඇත්තටම එයාට භාවනාව ඕක නෑ විකෘති බුද්ධි.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 ආයෙන පන්සලට හිට කන්නේ. මොන කරන්නේ? දරයදපන්, දියදපන්, සිවුරෝදපන් කටයුතු කරලා. ඊට පස්සේ ටිකාලයක් ගියාට පස්සේ පන්සල් තුනක බුද්ධ පූජාචයන්ටයි මල්ලාසනස් කරන්නයි වැඩ ගනිච්චි මූ මූ වැද්දානේ. වැඩ කරනකොට පොඩි හාමුදුර කෙනෙක් මේ උදේ පහන්දර නැගිලා මල්ලාසනේ සුද්ධ ගමන් ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන මේ නිකන් බෙර ගහන වගේ වදිනවා මේක. ඊට පස්සේ මේ අර මනුස්සයා ගිහිල්ලා කියනවා අවසරයි ලොකු අමුරු ගාවට කියලා කියනවා. සාමනීර තෝරේ. කියනවා මට මේ ත්‍රිපිටකය දන්නෙත් නැහැ. විනය දන්නෙත් නැහැ. මම කරන්නේ කරන දේ 7-10 කරන එක විතරයි. එළඹ සිටි 100 කරන එක විතරයි. එතකොට ඔය කියන විදිහට ওই ධර්මයේ මේ ඕපන් එකද කියලා.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 මරන්නේ පිය වස්සන්නේ ඇඟට දැනෙන්නේ නැති. මේ හමුදා වලට කියනවා බස්සන්නේ පිටිපස්සේ කට ගියා කට වැව්වා එන්න එකක් අරගත්ත කැපුවා ඊගාව එක ළඟන ගිහින් වටපිට බලනකොටයි දන්නේ කට්ටිය කට්ටිය ගිහිල්ලා. ඒත් බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අපි මේ පිම්පව් බෙදාන ගියාට කරන දේ ගැම්ම තියෙන්නේ.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 එළ මම පල්ලෙහා හිටියා මේ වත්මානත්පුර නිසා. මේ උදේ ආවේ. එතකොට මම මේගොල්ලන්ට කියලා තිබ්බේ අද තියන්නේ නැහැ කියලා. නෑ ඇවිල්ලා 10 මාට ඊමේල් එකක් ගැහුවා. බලාපොරොත්තු නැති විදිහට ආවා. හෙට උදේ සාකච්ඡාව තියෙන්න ඉඩ තියෙනවා කියලා කොහොමද ඒ පණිවිඩත් ලැබිලා ඒකයි ඔය මෙල්බන් එක තුනේ. අපි එහෙනම් ඒතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ